ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍යපාද තලගල ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහස් වට්ටිය පූජා කොට ආරාධනා කරන්නට මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා සියලු දායක කාරකාදීන් වෙනුවෙන් පෙන්වන්ත වරකාපොළ නුවරපාර පදිංචි එස් විල්ලර ආරච්චි මැතිණියට ධර්මදේශනාවේ දායකත්වයන් නිකදලු පොත කොස්ගොල්ල එම්.ඒ. විජේරත්න මහතා, ගෝණවිල මාකඳුර, ශීලා රණසිංහ මාතාව, පන්නල පහළ ගලයාය ඒ.එම්. සෝමපාල මහතා, ඔරණ උඩුව අනෝජනී ප්‍රියදක්ෂිකා මැතිණිය කළුතර උතුර පන්සලපාර අනුර ගුණවර්ධන මහතා පොළොන්නරුව නවනගරය ජේ.පී. බිසෝමණිකේ මාතාව වරකාපොළ නුවරපාර එස් විල්ලර ආරච්චි මැතිණිය ප්‍රධාන පිරිස සමග මාතර වෙලේගොඩ ශ්‍රී රණසිංහ මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අමරදේව මැදිරියේ පටිගත කරන මෙම ධර්මදේශනය SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ Dialog TV 25 PO TV 94 ජය රූපවාහිනිය ඔස්සේද විකාශය වන වග සිහිපත් කරන්නට කැමැතියි.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 සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කේවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාං මුනි රාජස්ස සුනන්තු සග්ගේ මොක්ඛෙදං ධම්මත් සවේනේ කාලෝ අයං භදංතා ධම්මත් සවේනේ කාලෝ අයං භදංතා ධම්මත් සවේනේ කාලෝ අයං භදංතා නමෝ තස් භගේවතු ආරහතු සංඝා සංබුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සංඝා සංබුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස අත්ති කායෝ තිවා පනස්ස සතිපත්චු පට්ඨිතා හෝති යාව දීවඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නාචකින් තිලෝකේ උපාදීයති තී සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුක්තව 45 වසරක කාල සීමාවක් පුරා දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධය ත්‍රිපිටක ධර්මයේ තුල අන්තර්ගත වෙලා පවතින. ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන ප්‍රායෝගිකව ජීවිතයේ ධර්මානුකූල බවට පත් කරගත්ත කෙනෙකුට බුදුදහම තුලින් ලබන්නට පුළුවන් සැනසille අනන්තයි අප්‍රමාණයි. මිලවසින් ගත කරන මේ මිනිස් ජීවිතය ਸਰව සම්පූර්ණ ජීවිතයක් බවට පත් කරගෙන ජීවිතයෙන් බලාපොරොත්තු වෙන සුවය, සොම්නස, සැනසille මේ ජීවිතයට ලං කරගන්නට ඒ උතුම් සද්ධර්මයේ තුලින් අපට හැකියාව තිබෙනවා. ඒ වගේම මරණින් මත්තේ ජීවිතේ සාර්ථක කරගන්න. මතු ආත්ම භාවයන් යහපත් කරගන්න, සුගතිගාමී බවට පත් කරගන්න මේ ධර්මයේම අපට උදව් වෙනවා, උපකාර වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දසපාරමිතා ගුණධර්ම දියුණු කරගෙන මේ සසර දුකෙන් එතර වෙලා මේ බුදුදහමේ උගන්වන අප්‍රමාණ සුවය, නිර්වාණය නිමිති සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ධර්මයේම අපට උපකාර කරගන්නට හැකියාව තිබේ. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනා පින්කමට දායකත්වයේ ධර්මින් ධම් ශ්‍රවණී කරන අතරම මේ උදාාරතර සද්ධර්මයේ ලෝකේ පුරාම විකාශනය කරමින් ලෝකවාසී මහ ජනතාවට බෞද්ධ වේවා අබෞද්ධ වේවා දහම් ශ්‍රවණී කරන හැම දිනාටම මේ ධර්මයේ තුලින් සැනසෙල්ලක් ලබන්නටම හැකියාව ලැබේවා කියන මේ උදාාරතර අරමුණ ප්‍රාර්ථනාව ඇති කරගෙනයි දහම් ශ්‍රවණී කරන්නට සූදානම් වෙන්නට ඕන. මා අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවසින් තෝරා ගන්නට යෙදුනි දීඝනිකායේ මහා වග්ගයේ අන්තර්ගත වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළත් වන එක්තරා ගාථා පාඨයක්. සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරගන්නට කැමති කෙනෙකුට. ප්‍රායෝගික වශයෙන් අභ්‍යාස මාලාවක යෙදිලා ඒ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන අභ්‍යාස මාලාව තුලින් සීලය මනාව ඇති කරගන්න. ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය මනාකොට ඇති කරගන්න. ඊළඟට නිවන සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන ලෝකෝත්තර ප්‍රඥාව. නිසි පරිදි ඇති කරගන්නට කියන මේ අරමුණු සාර්ථක කර දීම සඳහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගතයේ භාවනා අභ්‍යාස මාලාව කායානුපස්සනාව කියලා එක කොටසක් ඒ වගේම වේදනානුපස්සනාව කියලා තවත් අභ්‍යාස මාලාවක්. චිත්තානුපස්සනාව කියලා තවත් කොටසක්. ධම්මානුපස්සනාව කියලා තවත් කොටසක්. මේ විදිහට අභ්‍යාස මාලාවන් හතරක් හැටියට තමයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා දේශනා කරන්නේ. ඒ සතිපට්ඨාන සූත්‍රයෙන් ඉගැන්වෙන ධම්මානුපස්සනා භාවනාවට අයිති වැඩපිළිවෙලක්. මේ ලෝකයේ නිවැරදිව දකින්න යථාර්ථය අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ යථාර්ථය අවබෝධ කරගන්න ආකාරය පිළිබඳව කරුණු කාරණා කීපයක් මේ මාතෘකා කළ මේ පුංචි ගාථා පාඨය තුල අන්තර්ගත වේ. සතිපට්ඨාන භාවනා කරන කෙනෙකුට මුලින්ම සිද්ධ වෙනවා කායානුපස්සනා භාවනා කර්මස්ථාන සමූහයෙන් සුදුසු භාවනා කර්මස්ථානයක් තෝරගෙන භාවනා කරන. කායානුපස්සනාවෙන් කෙරෙන්නේ කායික ස්වභාවයන් පිළිබඳව අවබෝධ කර ගැනීම. කායික ස්වභාවයන් කියලා කියන්නේ මේ භෞතික ලෝකයේ සකස් වෙලා තිබෙන මූලද්‍රව්‍ය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්න පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතුන් ඒ ධාතුන්ගෙන් සකස් වෙච්ච අපේ ශරීරය ඒ වගේ මේ අපි ඇසුරු කරන බාහිර ලෝකේ ඒ බාහිර ලෝකයක් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතුන්ගෙන් සකස් වෙලා තිබේ. මේ ලෝකයේ පිළිබඳව මම නිමිති ලෝකයේ මේ බඹයක් පවන ශරීරයේ නිමිති ලෝකයක් ඒ වගේම බාහිර ලෝකයක් මනාකොට තීරුම් අරගෙන බුදුදහමට අනුව බුදුදහමේ උගන්වන පරමාර්ථ ධර්ම වලට අනුව මේ ලෝකය මනාකොට ප්‍රත්‍යක්ෂ කරගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේ කායානුපස්සනා කියන භාවනා අභ්‍යාසය කළා. සරල තැනකින් බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. අපි එදිනෙදා ජීවිතයේදී අපේ ශරීරය තුල සිද්ධ වෙන කායික ක්‍රියාකාරකම්. ඒ කායික ක්‍රියාකාරකම් අතර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ශ්වසනේ මේක අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක්. මිනිසෙක් ජීවත් වෙනවා නම් මව් කුසෙන් බිහි වුණු මොහොතේ පටන් මරණ මංචකය දක්වා හැම මොහොතක් පාසාම සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි ශෝෂණය ආස්වාස් ප්‍රස්වාසය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දෙස බලලා ඒකට හිත හොඳට යොමු කරලා කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන ආකාරය මුලින්ම විස්තර කරනවා. ඒ වැඩපිළිවෙල ඒ ආස්වාස ප්‍රස්වාස ඔස්සේ කරන අභ්‍යාසය ආනාපාන සති භාවනාව කියන නමින් තමයි හඳුන්වලා තිබෙන්නේ. ඉතින් ආනාපාන සතිය වැඩූ කෙනෙකුට ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඔස්සේ හිත හොඳට පිහිටුව ගන්න, තැන්පත් කරගන්න, සිත සමාධිගත තත්ත්වයටපත් කරගන්නට පුළුවන්. ඒක මනුස්ස ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. අපේ සිත සාමාන්‍ය ස්වභාවයේ තමයි නානා අරමුණු කරා දුවන කලබලකාරී තත්වයකට, අසහනකාරී තත්වයකටපත් වෙන එක. මිනිස්යාගේ సంతානයේ නිතරම විවිධාකාරයේ කෙලෙස් කසට වලින් අපිරිසිදු බවටපත් වෙලා තියෙනවා. රාග දෝෂ මෝහ ආදී කෙලෙසුන් නිසා දැවෙන තැවෙන තත්ත්වයටපත් වෙච්ච సంతානයක් තමයි සාමාන්‍ය පුහුදුන් මිනිස්සෙක් තුළ සත්‍යයක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ தත්ත්වයේ සමහන් කරගෙන හිත සැනසිලිදායක බවට පත් කරගන්න. හිත එක අරමුණකට යොමු කරලා ඒකාග්‍ර ස්වභාවය ඇති කරගන්නට සුදුසු ආකාරයේ අභ්‍යාසයක් ආනාපාන සති භාවනාව කියලා අපිට ලබා දෙනවා. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රය උගන්වන ආනාපාන සති භාවනාව කරලා ඒකෙන් හොඳට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන හිත සංසුන් කරගෙන සමාධිගත තත්ත්වයටපත් කරගෙන කෙනෙකුට ගත කරන්න පුළුවන්. ඒ නිසා ඒකට සුදුසු ආකාරයේ අභ්‍යාස කීපයක් තිබෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලාගෙන ඒ ආස්වාසය මෙනෙහි කරන ආකාරයේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ සෝ සතෝව අස්ස සතිය කියලා. මේ බාහිර අරමුණු වලට හිත යොමු කරන්නේ නැතු, අවට පරිසරය ගැන අවධානය යොමු කරන්නේ නැතු, Tamanගේ ශාරීරිය තුල සිද්ධ වෙන මේ ශ්වසන ක්‍රියාවලියට හොඳට හිත යොමු කරලා ආනාපාන සතිය ආරම්භ කරන්න. ආස්වාස රැල්ල මේ ශ්වසන පද්ධතියට ඇතුළු වෙන්නේ නාසිකාග්‍රේ හරහා. අපේ නාසයේ තිබෙන මේ සිදුරු දෙකෙන් තමයි අවට පරිසරයේ පවතින වාතය හෙමින් හෙමින් මේ ශෝෂණ පද්ධතියට ඇතුළු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ආනාපාන සතිය ආරම්භ කරන කෙනා තමන්ගේ අවධානය යොමු කරනවා මේ නාසයේ කෙළවරට නාස් සිදුරට. අවධානය යොමු කරලා මේ නාස් සිදුරෝස්සේ ඇතුළට ගමන් කරන මේ ආස්වාස රැල්ල හොඳට හිතට ගන්නවා. ඒක තප්පර කීපයක් තිස්සේ හෙමින් හෙමින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ තප්පර කීපේ පුරාම ආස්වාස රැල්ල නාසයට ඇතුල් වෙන ආකාරي මනාව දකිමින් ඒකට හොඳට හිත යොමු කරගෙන මේ ආනාපාන සති භාවනාව අපි ආරම්භ කරන්න. සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන ආකාරයට මේ ශෝෂණ ක්‍රියාවලියට දෙඩි අවධානය යොමු කරගෙන මේ ආස්වාස ප්‍රස්වාස දෙස බලමින් ඒක මෙනෙහි කරන කෙනෙකුට කාලයක් ගත වෙනකොට ඒ ශෝෂණයේ තියෙන එක එක ආකාර ලක්ෂණ දෙක ගන්නට පුළුවන් වෙනවා. එක අවස්ථාවක් තමයි දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පදානාති. මේ ආස්වාස රැල්ල නාසයට ඇතුළු වෙනකොට සමහර විටකදී මේ සාමාන්‍ය පරිමාව ඉක්මවලා ටිකක් වැඩිපුර වායු ප්‍රමාණයක් වායෝ ධාරාවක් නාසයට ඇතුළු වෙනවනම් ශෝෂණ පද්ධතියට ඇතුළු වෙනවනම් ඒ අවස්ථාවේදී තමයි සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් දිගින් වැඩි වුණු ශෝෂණ රැල්ලක් ඇතුළට ඇතුල් වෙන්නේ ආස්වාස රැල්ලක්. ඒ නිසා භාවනා කරමින් මේ ආස්වාසයට අවධානය යොමු කරගෙන කටයුතු කරන කෙනෙකුට ටික වෙලාවක් ඒ භාවනාව කරගෙන යනකොට ලැබෙන එක අත්දැකීමක් තමයි මේ දීර්ඝ ආස්වාසයක් වැඩිපුර වාතයේ ප්‍රමාණයක් නාසයට ඇතුළු වෙලා ඒකට වැඩිපුර කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒක සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගින් වැඩි ආස්වාසයක් හැටියට එයාට තීරුම් ගන්න දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තවත් හොඳට අවධානය යොමු කරගෙන මේ ශෝෂණ ක්‍රියාවලිය නොකඩවා තව ටිකක් ඉදිරියට කරගෙන ගියොත් රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති මෙන්න සමහර අවස්ථාවලදී මේ ඇතුල් වෙන වායු ප්‍රමාණය ටිකක් අඩු වෙලා ඒ ආස්වාස රැල්ල සැහැල්ලු බවටපත් වෙන අවස්ථාවක්. ඒ නිසා කෙටි ආස්වාසයක් හැටියට තමයි මේ අවස්ථාවේදී නාසයට මේ හුලං රැල්ල ඇතුළු වෙන්නේ. ඒ නිසා මේ විදිහට කාලයක් තිස්සේ දැඩි උනන්දුවෙන් ඕනෑකමෙන් බලවත් වුවමනාවෙන් මේ ආනාපාන ක්‍රියාවලිය කෙනෙක් යෙදෙනවනම් ඒ භාවනා කරන කාල සීමාව තුළදී ප්‍රධාන ආකාර තුනක් ආස්වාස රැල්ල පිළිබඳව දැක ගන්නට ලැබෙනවා. ඒ අත්දැකීම භාවනා කරන කෙනාට ලැබෙනවා. සාමාන්‍ය ආස්වාස රැල්ල දකිනවා. ටිකක් දිගින් වැඩි ආස්වාසයක් දීර්ඝ ආස්වාසයක් හැටියට දකිනවා. දිගින් අඩු ආස්වාසයක් කෙටි ආස්වාසයක් ඒකත් දකිනවා. මේ විදිහට මේ අවස්ථා තුන දකිමින් තවත් ඉදිරියට නොකඩවා භාවනා කරගෙන යනකොට සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්කති මේ බාහිර පරිසරය ගැන කිසියම් දෙයකට අවධානය යොමු කරන්නේ නැතු මේ ආස්වාස ක්‍රියාවලියේ පමණක්ම හොඳට පැහැදිලිව පිළිසිදුව කරමින් ඒ ඔස්සේ අවධානය යොමු කරගෙන ආනාපාන භාවනාව හොඳට පැහැදිලිව කරන්න පුළුවන් තත්ත්වයට කෙනෙක්පත් වෙනවා ඊළඟට මේ භාවනාවේ උපරිම උත්කෘෂ්ඨම අවස්ථාව තමයි මේ නාසයට ඇතුළු වෙන මේ වායෝ ධාරාව ටිකෙන් ටික සැහැල්ලු වෙලා සියුම් බවටපත් වෙලා ටිකෙන් ටික ඒකේ තියෙන තද ගතිය, බර ගතිය අඩු වෙලා සැහැල්ලු ආස්වාසයක් බවටපත් වෙනවා. එහෙමපත් වෙලා ඒක සංසිඳී යන තත්ත්වයටපත් වෙනවා. ඒක අපිට සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරනවා පස්වෙනි පියවර හැටියට පස්සං භයං කාය සංකාරං අස්ස තිස්සාමීති සික්කති කියලා. දැන් මෙන්න මේ ටික තමයි සාමාන්‍ය පුද්ගලයෙක් මේ බුදුදහමේ උගන්වන සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන ආනාපාන සති භාවනාව හොඳට කාලයක් තිස්සේ පුරුදු කළා නම්. ඒ අභ්‍යාස මාලාව පුරුදු කරන කෙනාට ලැබෙන ප්‍රතිඵල ටික. සාමාන්‍ය ආස්වාසය දකිනවා, දිගින් වැඩි ආස්වාසය දකිනවා, දිගින් අඩු ආස්වාසය දකිනවා. ඊළඟට මුල මැද අග පැහැදිලිව පේන පැහැදිලිව ආස්වාස ප්‍රස්වාස දකිමින් ඒ මුල සිට අවසානය දක්වා හොඳට දෙඩි අවධානයෙන් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ தත්ත්වයටපත් වෙලා අවසානයේදී මොකද වෙන්නේ? මේ ආස්වාසයේ සම්පූර්ණයෙන්ම සංසිඳිලා නොදෙනී යන தත්ත්වයටපත් වෙනවා. ආස්වාස ප්‍රමාණය සැහැල්ලු බවටපත් වෙනවා. මෙන්න මේ தත්ත්වයට කෙනෙක්පත් වුනහම දැන් එයාගේ සිත හොඳට තැන්පත් වෙලා තියෙනවා. ආස්වාස ක්‍රියාවලිය ඔස්සේ හිත ඒකාග්‍ර වෙලා මේක තවත් දියුණු කරගෙන යනකොට හොඳට නැවත නැවත නොකඩවා මේ ආනාපාන ක්‍රියාවලිය දෙනවනම් ඒ අභ්‍යාසය නොකඩවා කරන කෙනාට සමාධිය ඇති කරගන්න චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට මේ තුලින් පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ටික තමයි සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සති භාවනාව පිළිබඳව ඒ භාවනාව සමත වශයෙන් කරන කෙනෙක් ලබා ගන්නට ඕන කරන අත්දැකීම් මාලාව හැටියට මේ විස්තර ටික සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරා. දැන් අපි මේ භාවනාව කරලා අවසන් වුණා නම් සමාධිය හොඳට ඇති කරගන්න පුළුවන් වුණා නම් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන් වුණා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා මේ සමාධිය හොඳට ඇති කරගත්ත කෙනා. මේ සමාධිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවන පියවරට. පළවෙනි පියවර තමයි සීලය ඒ සීලය හොඳට ඇති කරගෙන කය වචන සකස් කරගත්ත කෙනෙකුට තමයි භාවනාව ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. භාවනාව කාලයක් තිස්සේ කරලා ඒ සමත භාවනාවේ උපරිම தත්ත්වයටපත් වෙලා සමත භාවනාවේ අවසාන ඉලක්කය ඒ තමයි සමාධිගත தත්ත්වයටපත් වීම. මෙන්න මේ සමාධිය කෙනෙක් ඇති කරගත්තා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා රාශියකදීම අපිට දේශනා කරනවා සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ වික්කවේ යථාභූතම් පජානාති. හොඳට සමාධිය ඔබ ඇති කරගත්තා නම් මේ සමාධිගත தත්ත්වයේ තුල ඉඳගෙන චිත්ත ඒකාග්‍රතාවයේ තුල ඉඳගෙන යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්නට පුළුවන් කියලා. මොකක්ද මේ යථාභූතය දකින්නයි කියන්නේ? ඇත්ත தත්ත්වයේ දකින්න එක යථාර්ථය අවබෝධ කරගන්න එක. මේ ලෝකයේ තියෙන යථාර්ථය තමයි පරමාර්ථ ධර්ම හැටියට බුදුහාඳුරු දේශනා කළේ. බුදු දේශනාවේ තියෙන එක කොටසක් සම්මුති වශයෙන් කළ දේශනාවන් ඊළඟට බුදුදහමේ එක අඩක් තියෙනවා පරමාර්ථ ධර්ම පිළිබඳව කරපු දේශනාවන් පරමාර්ථ දේශනා. ඒ පරමාර්ථ දේශනා අන්තර්ගත වෙන්නේ අභිධර්ම පිටකේ. අභිධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්ම හතරක් අපිට විස්තර කරනවා. මේ ලෝකයේ තියෙන පරමාර්ථ ධර්ම අතර එකක් තමයි රූප පරමාර්ථය. ඊළඟට චිත්ත පරමාර්ථය. ඊළඟට චෛතසික පරමාර්ථය. මේ පරමාර්ථ ධර්ම ටික බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේදී දේශනා කරලා ඒ ඒ පරමාර්ථ ධර්ම ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පරමාර්ථ ධර්ම ටික තමයි ලෝකයේ තුල පවතින්නේ. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ පිළිබඳව අපි නුවණ යොමු කරලා ලෝකයේ පරීක්ෂා කරලා බැලුවොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පරමාර්ථ ධර්ම ටික තමයි ලෝකේ තියෙන්නේ හැමතැනකම. ඒ පරමාර්ථ ධර්ම ටිකම තමයි අපි සම්මුති වශයෙන් එක් එක් නම් ගම් දාගෙන එක් එක් ආකාරයේ ක්‍රියාකාරකම් හැටියට දකින්නේ. අපේ ජීවිතය අරගෙන බැලුවොත් මේ මිනිස්සයා කියන කෙනා මම කියන පුද්ගලයා පරමාර්ථ වශයෙන් පරීක්ෂා කරන්නට පුළුවන්. පරමාර්ථ වශයෙන් Taman කවුද කියලා හොයලා බලන්න පුළුවන්, නිරීක්ෂණයක් කරන්න පුළුවන්. ඒ පරමාර්ථ ධර්ම වලට අනුව බැලුවාම පුද්ගලයෙක් කියලා කියන්නේ සත්වයෙක් කියලා කියන්නේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම වල එකතුවකට. දැන් බලන්න අපි ගැන බැලුවහම අපේ ශරීරේ මේ බඹයක් පමණ ශරීරේ හිස මුදුනේ සිට පාදාන්තය දක්වා අපේ ශරීරයේ තියෙන මේ අංග ප්‍රත්‍යංග ස්කන්නාසාදී ඉන්ද්‍රි මේ අතපය ශරීරේ මේ ටික හොඳට පරීක්ෂා කරලා බැලුවොත් එහේ මේ පරමාර්ථ ධර්ම පිළිබඳව අදහසක් ඇති කරගෙන අපිට පේනවා මේ පරමාර්ථ ධර්ම වලින් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒක පරමාර්ථ ධර්මයක් තමයි රූප. අපේ ශරීරය හැදිලා තිබෙන රූප වලින් පරමාණු වලින් නැත්තම් භෞතික වස්තුන්ගෙන්. ඒ ඒ අපේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් සමන්විතයි. ඒ ශරීරයේ බඹයක් පමණ වූ මේ ශරීරේ එක විදිහට පවතින්නේ නැහැ මේ ශාරීරිය චලනීය වෙනවා වෙනස් වෙනවා නොඑක් නොඑක් ක්‍රියාකාරකම් වලට අපි පරිහරණය කරනවා මේ ශාරීරිය සමහර වෙලාවට අපි මේ වාඩි වෙච්ච ඉරියව්වෙන් පවත්වාගෙන යනවා තවත් සමහර වෙලාවකදී අපි හිතගෙන ඉන්න ආකාරයට ඒ ඉරියව්වෙන් මේ ශරීරය පවත්වාගෙන යනවා. තවත් වෙලාවකදී අපි සක්මන් කරනවා, ගමන් කරනවා, චලනීය වෙනවා. තවත් වෙලාවකදී අපි වැතිරෙනවා, නිදා ගන්නවා. මේ වගේ ඉරියව් පවත්වනවා. මේ කොයි ඉරියව්වෙන් ශරීරය පැවැත්වුවත් ඒ ඉරියව් වලට මේ ශරීරය අරගෙන යන්න ඉරියව් අනුව වෙනස් කරන් ඒ චලනීය කිරීමේ හැකියාව පවතින්නේ මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන මානසික ශක්තියන් ටිකක් නිසා. මේ ශරීරයේ ඇතුලේ තියෙනවා සිත කියලා එක මානසික ශක්තියක්. චිත්ත නැත්තම් විඥාණය කියලා හඳුන්වනවා. ඒකම තියෙනවා චෛතසික කියලා තවත් පරමාර්ථ ධර්ම ටිකක්. චිත්ත චෛතසික. මේ චිත්තචෛතසිකයන් ටික තමයි මේ ශරීරය චලනීය කරන්නට බලපාන සාධකය. එහෙනම් බලන්න අපි දවස පුරා මොන මොනවා හරි ක්‍රියාකාරකම් කරනවා. අපේ ජීවිතයේ කුඩා අවදී ඉඳලා මරණ මංචකයේ දක්වා ගත කරනකොට මේ ශරීරය තුල ඒ චිත්තචෛතසිකයන් ක්‍රියාත්මක වෙන නිසා අපි නොඑක් නොඑක් දේවල් මේ ශරීරයේ පරිහරණය කරගෙන ජීවිතේ පුරාම සිද්ධ කරනවා. මේ පරමාර්ථ ධර්ම ටික හොඳට අධ්‍යයනය කරලා තමා තුළ ක්‍රියාත්මක වෙන පරමාර්ථ ධර්ම ගැන යථාභූත ඥාන දර්ශනය ඇති කරගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය හොඳට නිරීක්ෂණය කරලා බලනවා. අවසානයේදී අපිට තීරුම් ගන්න පුළුවන් වෙනවා මේ චිත්ත චෛතසික රූප කියලා මේ පාරිභාෂික වචන වලින් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන මේ ජීවිතේ ඒක මොහොතක් පාසා වෙනස් වෙන එකක් එක විදිහක පවතින්නේ නැහැ අනිත්‍ය ස්වභාවයටපත් වෙච්ච එකක් අපේ සිත ගත්තොත් එක විදිහක පවතින්නේ සිත වෙනස් වෙනවා එක් එක් ආකාරයේ සිත් පහළ වෙනවා ඊළඟට මේ සිතත් එක්ක හටගන්නේ චෛතසික නැත්නම් අපිට ඇති වෙන එක් එක් අදහස් සංකල්පනා මනෝභාවයන් සමහරට සතුට දුක වේදනාව ඊළඟට ලෝභය ද්වේෂය මෝහය මේ වගේ මේ වචන වලින් විස්තර කරන්නේ අපතුල ක්‍රියාත්මක වෙන එක් එක් මනෝභාවයන්. ඒවට භාවිතා කරව pāli වචනේ තමයි චෛතසික කියන එක. එහෙනම් බලන්න අපිට සිතක් තියෙනා වගේම අර වගේ චෛතසික සමූහයකුත් ක්‍රියාත්මක වෙනවා. ඒවත් ක්‍රියාත්මක වෙනකොට මේ ශාරීරියේ නොඑක් නොඑක් චලනයන්ට ක්‍රියාකාරකම් වලට ලක් වෙනවා. ඉතින් මේ ටික ඔක්කොම අපිට නෝනින් දකින්න පුළුවන් වුණොත් මම යම් තැනක ඉන්නවනම් ඒ වෙලාවද වෙලාවට බැලුවහම මෙතන කෙනෙක් නෑ පුද්ගලයෙක් නෑ සත්‍යයක් නැහැ. පවතින්නේ අර කියපු ප්‍රධාන මූල ධර්ම ටික. එක පැත්තකින් කායික ස්වභාවයක් නැත්නම් රූප ටිකක් මේ ශරීරයක් භෞතික ශරීරයක් ඒ භෞතික ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙන සිතක් සහ චෛතසික සමූහයක් ඒ චෛතසික අතරත් තියෙන එක එක් ආකාරයේ චෛතසික පස්ස කියලා එක චෛතසිකයක් වේදනා කියලා තවත් චෛතසිකයක් ඒ වේදනා චෛතසිකය ඇති වුනහම තමයි අපි විවිධ දේවල් වින්දනය කරන්නේ. අපි ඇහෙන් බලලා ඇහැට පේන රූපේ රස විඳිනවා වින්දනය කරනවා. ඒක එක චෛතසිකයක් වේදනා චෛතසිකය කියලා ඒකට නම් කරන්නේ. ඊළඟට අපි එක එක අරමුණු හඳුනා ගන්නවා. මේක රූපයක්, මේක ශබ්දයක්, මේක ගන්ධයක් ආදී වශයෙන් ඒ හඳුනා ගන්නකොට අපිට ඇති වෙනවා සංඥා කියන චෛතසිකේ. ඊළඟට අපිට චේතනා පහළ වෙනවා. එක් එක් දේවල් කරන්න ඕන, මේව කරන්න හොඳ නෑ, මේව කරන්නේ නැහැ. මේවා කරනවා මේවා එපා මේ විදිහට අපිට චේතනා පහළ වෙනවා මෙන්න මේ කරුණු කාරණා ටික ඔක්කොම එකට එකතු වුණාම ඒ සියල්ලක්ම මේ චෛතසිකවල ක්‍රියාකාරකම් දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා කෙනෙකුට අවශ්‍ය නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. තමා පිළිබඳව හොඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්නට ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කෙනා අවබෝධ විය යුතු පළවෙනි සත්‍යය තමයි දුක්ඛ සත්‍යය. මේ ලෝකේ තියෙන දුක කියලා එකක්. ඒ දුක බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝකය, පරිදේවාදී වශයෙන්. නම් 12ක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. විවිධ ආකාරයේ දුක් වර්ග 12ක් අපතුල ක්‍රියාත්මක වෙන්නේ. අපිට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ දුක් වර්ග 12 තමයි අර දුක්ඛ ආර්ය සත්‍යය තුල අන්තර්ගත වෙන්නේ. ඒ දුක්ඛාරය සත්‍ය විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ ලෝකේ තියෙන මේ දුක් ටික ඔක්කොම එකට එකතු කරලා සංක්ෂිප්ත කළොත් එහෙම. සාරාංශගත කළොත් එහෙම. ලෝකවාසී සියලුම සත්‍යයට මුහුණ දෙන්න සිද්ධ වෙන දුක් ටික එකතු කළාම ඒ දුකට කියන්න පුළුවන් අවසාන වචනය කිටි වචනය සංක්ෂිප්ත වචනේ සාරාංශගත වචනේ මොකක්ද පංච උපාදානස්කන්ධ දුක මේ ලෝකේ තියෙනවා පංච උපාදානස්කන්ධය කියලා එකක් ඒක තමයි මේ ශරීරයට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ. අපේ මේ ශරීරය ගත්තාම භෞතික ශරීරයේ ඒ උපාදානස්කන්ධ අතරින් පළවෙනි උපාදානස්කන්ධයේ හැටියට නම් කළේ මේ ශරීරය නැත්තම් රූපේ. පඨවි ආපෝ තේජෝ වායුවෙන් සකස් වෙච්ච රූපේ. ඊළඟට මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන අර එක් එක් මනෝභාවයන් චිත්ත කියලා එකක් චෛතසික කියලා එකක් අපිට පහළ වෙන මේ සිත් එක් එක් අවස්ථාවේදී පහළ වෙන සිත ඒක තමයි විඤ්ඤාණුපාදානස්කන්ධය හැටියට බුදුරජාණන් වහන්සේ නම් කරන්නේ. ඊළඟට අර අපිට ඇතිවෙච්ච අනිකුත් චෛතසිකයන් අතර වේදනා චෛතසිකය අරගෙන අපි මේ රස විඳින ආකාරය එක් එක් අවස්ථාවෙත් අපේ ඇහැට යම්කිසි දෙයක් පේනවා නම් රූපයක් ඒ වෙලාවේ අපි රූපේ රස විඳිනවා ඒක ඇහෙන් බලලා ඒක වින්දනය කරනවා ශබ්ද ඇහෙනකොට කනට ශබ්ද ඇහෙනකොටත් අපි ඒ ශබ්දේ රස විඳිනවා ඒ ශබ්දයට අවධානය යොමු කරලා ඒ ශබ්දේ වින්දනය කරලා ඒ ශබ්දේ හොඳ නරක ආදී වශයෙන් වෙන් කරගන්න. ඉතින් මේ විදිහට අපිට ඇති වෙන මේ වේදනා අවස්ථාවන් වින්දනය කරන අවස්ථාවන් ඇහැ ඔස්සේ කරන වින්දනය, කන ඔස්සේ කරන වින්දනය, නාසය ඔස්සේ කරන වින්දනය, දිව ඔස්සේ කරන වින්දනය, කය ඔස්සේ කරන වින්දනය, මන ඔස්සේ කරන වින්දනය ආදී වශයෙන් ආකාරවලට බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නලා තිබේ. මේ අස්කන් ආසාදී ඉන්ද්‍රිය වලින් කරන මේ වින්දනය කිරීමේ කටයුත්ත වේදනා උපාදාන ස්කන්ධය කියලා වෙනම වැඩපිළිවෙලක් ඇටියට බුදුරජාණන් වහන්සේ නම් කළේ. අපි අරමුණු හඳුනා ගන්නකොට ඒකට කියන්නේ සංඥාව සංඥා උපාදාන ස්කන්ධය. අපිට යම් යම් චේතනාවන් පහළ වෙනකොට යම් කිසි රූපයක් අපේ ඉදිරියේ තියෙනවා නම් ඒ රූපේ නරඹන්නට ඕනේ බලන්නට ඕනේ කියලා අපිට චේතනාවක් පහළ වෙනවා. මේ අවට පරිසරයේ ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය අහන්න ශ්‍රවණය කරන්න ඕනේ කියන චේතනාව අපිට පහළ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපතුල ක්‍රියාත්මක වෙන මේ චේතනාව නිමිති চৈতසිකේ. ඒක තමයි සංකාර උපාදානස්කන්ධය කියලා නම් කරලා තිබෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණා ටික දැකලා මේ දුක පිළිබඳව තේරුම් ගන්න කෙනා සංකිච්ඡේන පංචෝපාදානස්කන්ධා දුක්ඛා කියලා සඳහන් කරපු ආකාරයට මේ ස්කන්ධ ඔස්සේ ක්‍රියාත්මක වෙන දුක මනාව දකින්නට ඕන තීරුම් ගන්නට ඕනේ ප්‍රත්‍යක්ෂ කර ගන්නට ඕන. ඒ දුක් ටික දැක්කහම නැත්තම් මේ පංච උපාදානස්කන්ධය කියන මේ காரணා පහ මනාව දැකලා මනාව ඒව පරිේශණයට ලක් කරලා ඒවායේ ආකාර ලක්ෂණ ස්වභාවයන් මේ සියල්ලක් මනාව තීරුම් ගත්ත කෙනාට මේ ශරීරය ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ ඒක අත්හරින්න පුළුවන් වෙනවා ඊළඟට මේ ශාරීරියේ තියෙන ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණු තියෙනවානේ. ඇස් දෙකෙන් බලන රූප, කන් දෙකෙන් අහන ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ, දිවෙන් රස විඳින විවිධාකාරයේ ආහාරවල රසය, ඒ වගේම කයෙන් ලබන විවිධාකාරී ස්පර්ශ මේව ගැන ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒ ආසාව අත්හරින්න, ඒ කැමැත්ත අත්හරින්න ෘචිකත්වයේ පාලනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ කියපු පංච උපාදානස්කන්ධේ නිසි පරිදි දැකලා තේරුම් අරගෙන වටහා ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් තමයි බුදුදහමේ උගන්වන ආකාරයට මේ සසර දුක නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සසර දුකට හේතුව වන තණ්හාව ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ අවබෝධය ඇති කරගත්ත කෙනෙකුට. සංසාරයේ දුක පිළිබඳව වටහාගෙන මේ පංච උපාදානස්කන්ධයට අදාළව තිබෙන දුක පංච උපාදානස්කන්ධ දුක එය දකින්නට පුළුවන්කම ලැබෙන්නේ කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ අභ්‍යාස මාලාව හරියට කරගෙන ගියොත්. සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන සතර සතිපට්ඨාන භාවනා අභ්‍යාසය පුරුදු කරන කෙනෙකුට ඒ භාවනා අභ්‍යාස මාලාව තුළින් තමා තුළ ක්‍රියාත්මක වෙන මේ පංච උපාදානස්කන්ධ නමින් හඳුන්වන වැඩපිළිවෙල. ඒ ක්‍රියාකාරකම් සමූහය. මනාව දකින්න හඳුනගන්න තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම තේරුම් ගත්තාම අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙන් භාවනාව ආරම්භ කරපු කෙනා ආස්වාස ඔස්සේ ආනාපාන සතිය ඔස්සේ සමාධිය ඇති කරගත්ත චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තා ඊළඟට ආස්වාස ක්‍රියාවලිය පිළිබඳවම ගැඹුරින් පරීක්ෂා කරලා බලමින් ඒ ආස්වාසයේ යෙදෙනකොට තමා තුළ ක්‍රියාත්මක වෙන අර පරමාර්ථ ධර්මටික චිත්තචෛතසික රූප මේවායේ ක්‍රියාකාරීත්වය දැකලා ඒවා මනාව හඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. අවසානයේදී පුද්ගලයාට තීරුම් ගන්නට පුළුවන් වෙනවා මම මේ ආස්වාස ක්‍රියාවලිය කරන වෙලාවේ මම හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා මේ විදිහට තමයි මුළු දවස පුරාම මම කටයුතු කරන්නේ මේ හුස්ම ගැනීම පිට කිරීම කියන මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මම නෙමෙයි ඒකට සම්බන්ධ වෙලා තිබෙනවා මේ ශාරීරියේ වෙනම පද්ධතියක් අපි ඒකට කියන්නේ ශෝෂණ පද්ධතිය කියලා. ඒ ශෝෂණ පද්ධතිය තනියෙන්ම ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකට සම්බන්ධ වෙලා තිබෙනවා චිත්ත චෛතසික කියන මේ ක්‍රියාකාරකම් ටික. ඒ නිසා චිත්ත චෛතසිකයන් ඒ ඒ ආකාරයට පවතිනකොට ඒවා නිර්මාණය වෙනකොට එක් එක් ආකාරයේ සිත් පහළ වෙනකොට ඒ සිත්වලට ගැලපෙන ආකාරයට චෛතසික ක්‍රියාත්මක වෙනකොට මෙන්න අපේ ශරීරයේ අර කායික ක්‍රියාකාරකම් අකණ්ඩව සිදුවේගෙන යනවා. එක පැත්තකින් ශෝෂණයේ ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය. ඒ වගේම මේ ශාරීරියේ තියෙන තවත් ක්‍රියාකාරකම් තියෙනවා. අපි ගන්න ආහාරයේ මොහොතින් මොහොත ජීර්ණ වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියක් වෙනම ක්‍රියාත්මක වෙනවා. මේ ශාරීරියේ පුරාම රුධිරේ ගමන් කරන රුධිර සංසරණ පද්ධතිය. ඒ වගේම ස්නායු පද්ධතිය. මේ ආකාරයට මේ ශාරීරියට සම්බන්ධව තිබෙන මේ විවිධාකාරයේ පද්ධතියේ මේ හැම පද්ධතියක්ම ක්‍රියාත්මක වෙන්නේ නිකන් නෙමෙයි. ඒකට අදාළව අපට සිත් පහළ වෙන නිසා, චෛතසික පහළ වෙන නිසා. එනිසා මේ භාවනා අභ්‍යාසය කරගෙන ගිහිල්ලා ආනාපාන සතිය ඔස්සේ ඒ ටික මනාව දැක ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. අපි ආස්වාස කරන වෙලාවේ ප්‍රස්වාස කරන වෙලාවේ ඒකට අදාළව අපිට පස්ස වේදනා සංඥා චේතනා කියන මේ චෛතසිකයන් හට ගන්න ආකාරය ඒ මනාව දකින්න පුළුවන් වෙනවා ආනාපාන භාවනාව ක්‍රමවත් ආකාරයට කෙනෙක් කුරු කරනවා නම් පුරුදු කරනවා. ඒ නිසා ගුරු ඇසුරක් ලබාගෙන සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මේ ආනාපාන සති භාවනා අභ්‍යාසය අපිට පුළුවන් නම් හොඳට ක්‍රමවත් ආකාරයට පුහුණු කරන්න පුරුදු කරන්න. කාලයක් තිස්සේ ඒක පුරුදු කරගෙන ගියහම අවසානයේදී අපිට පේනවා මේ ආස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධයක මෙහෙවීම මතයි. පංච උපාදානස්කන්ධය තමයි මේ ආස්වාස ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ ටික හොඳට තේරුම් ගත්තහම අත්ති කායෝති වා පනස්ස සතිපත්තිපට්ඨිතා හෝති. මෙතන කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, මම කියලා කෙනෙක් මෙතන නැහැ, සත්‍යයක් නැහැ. මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ කායික ස්වභාවයන් තිකක ලක්ෂණයක් හැටියට. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතු මාත්‍ර ටික අපේ ශරීරය තුල තියෙනවා. බාහිර පරිසරයේ තියෙනවා. මේ දෙක අතර සිද්ධ වෙන එක්තරා ඝනදෙනුවක් තමයි මේ ශරීරයේ සිද්ධ වෙන සෑම ක්‍රියාවලියක්ම. අපි ශෝෂණ ක්‍රියාවලිය අරගෙන ගත්තොත් අපේ ශාරීරිය තුල තියෙන ධාතු මාත්‍ර සහ බාහිර ලෝකයේ තියෙන ධාතු මාත්‍ර අතර එක්තරා ඝනදිනුවක් සිද්ධ වෙන අවස්ථාවක්. මේ අවට පරිසරයේ තියෙන වායෝ ධාරාවක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් සමන්විත වෙච්ච වායෝ ධාරාවක් තමයි මේ ශෝෂණේ වෙලාවේදී ආනාපාන සතිය කරන වෙලාවේදී අපේ නාසයට ඇතුළු වෙන්නේ. ඒ නිසා ඒක දැස බැලුවහම අන්තිමට අපිට තීරුම් යනවා මෙතන මේ ධාතු මාත්‍ර ටිකක් පරමාණු සමූහයක් පමණයි තියෙන්නේ. අපේ ශරීරයේ අභ්‍යන්තරයේ එක කොටසක් තියෙනවා පරමාණු සමූහයක්. ශරීරයෙන් බාහිරව තවත් පරමාණු සමූහයක් තියෙනවා. මේ දෙක අතර ගණදෙනුවක් සිද්ධ වෙනවා ආශ්වාස කරන වෙලාවේ. හුලං රැළ නාසයට ඇතුළු වෙනවා. අවට පරිසරයේ තියෙන ධාතු මාත්‍ර ටිකක් ශරීරයේ අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒ දෙක එකට එකතු වෙනවා. ඒ දෙක එකතු වෙනකොට එතන ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාචෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. ඒක අපි හඳුනා ගන්නවා සංඥා චෛතසිකයෙන්. ඒකම අපිට චේතනාවන් පහළ වෙනවා. ආස්වාස කරන වෙලාවේ ආස්වාස කරන්නට ඕන කියන චේතනාව, ප්‍රස්වාස කරන වෙලාවේ ප්‍රස්වාස කරන්නට ඕන කියන චේතනාව. මේ විදිහට මේ චේතනාවන් ක්‍රියාත්මක වේ. චේතනාවන් ඇති වෙනකොට ඒ චේතනාවට අනුව අර රූප ටික ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ටික තමයි අවසාන වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රය උගන්වන ආනාපාන සති භාවනාව. ඒකයි තියෙන්නේ කායානුපස්සනා භාවනා අභ්‍යාසයට. මෙන්න මේ එකම එක ඊටාම කුඩා අභ්‍යාසෙ. ආස්වාස ප්‍රස්වාසෙ. නැත්නම් ආනාපාන සති භාවනා අභ්‍යාසෙ. මේ භාවනා අභ්‍යාසයේ මනාව ක්‍රමවත් ආකාරයට පුහුණු කරපු කෙනෙකුට මේ භාවනාවෙන් සමාධිය ඇති කරගෙන අවසානයේදී දෙක ගන්නට පුළුවන්කම ලැබෙනවා මෙතන හුස්ම ගන්න කෙනෙක් නැහැ පුද්ගලයෙක් නැහැ සත්වයෙක් නැහැ ක්‍රියාකාරකම් ටිකක් විතරයි. ඒ ක්‍රියාකාරකම් සියල්ලක් මේ පරමාණු හරහා සිද්ධ වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ටික හරහා සිද්ධ වෙන්නේ. එක පැත්තක තියෙන ධාතු මාත්‍ර තවත් පැත්තකට ගමන් කරනවා. එහෙම ගමන් කරද්දී එතන ඒ ඒ දෙකේ එකතුව නිසා පස්ස වේදනා සංඥා චේතනාදී චෛතසික ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. අවසානයේදී බැලුවාම අර බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියලා හඳුන්වන්නේ මේ කාරණා පහේ ක්‍රියාත්මක වීමක් අපිට දකින්න ලැබෙයි. එතන කෙනෙක් නෑ, පුද්ගලයෙක් නෑ, සත්වයෙක් නෑ. ඒ නිසා ඒ தත්ත්වය අවබෝධ කරගත්තාම තමයි අපිට මේ මම කියන සංකල්පනාව අත්හැරලා මෙතන පුද්ගලයෙක් නැහැ අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්න පුළුවන්කම ලැබෙන. මෙන්න මේක තමයි බුදුදහමේ අවසාන ඉලක්කය. මේ පංච උපාදානස්කන්ධයාගේ අනිත්‍ය බව, දුක්ඛහගත බව, අනාත්ම බව මනාව තීරුම් ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ අවබෝධය ඔස්සේ තමයි සක්කාය දිට්ඨිය නිමිති සංයෝජනේ ප්‍රහාණය කරලා නිවන් මගේ පළමු සම්දිස්ථානීය වෙන සෝවාන් මාර්ගඥානී කරා අපට ගමන් කරන්න පුළුවන්කම ලැබේ. එනිසා මේ ධර්ම දේශනාව තුළින් සෝවාන් මාර්ගඥානී ඇති කරගන්න ආකාරය තමයි විස්තර කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත්‍රය සුරු කරගෙන. දහම් ශ්‍රවණය කළ ඔබට මේ භාවනා අභ්‍යාසයන් එදිනෙදා ජීවිතය තුළින් භාවිතා කරමින් ක්‍රියාත්මක කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඥානයන් ඇති කරගෙන අවසානයේ අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නටම හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. සාදු සාදු සාදු ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි කොස්ගොල්ල නිකදලු පොත එම්.ඒ. විජයරත්න මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා 2021 ජූලි මාසයේ 22 වෙනි දින දෙවංගත වුණ හිරිපිටිය රජේ රෝහලේ විශ්‍රාමික මාණ්ඩලික හෙද නිලධාරීනි මානෙල් විජයරත්න ස්වාමි දියණිය බෙරිඳ සිහිපත් කිරීම එතුමිය මිය පරලොව ගොස් වසර දෙකක් පිරීම එතුමියට පින්පෙත් අනුමෝදන් කිරීම 2021 දෙසැම්බර් මාසයේ 20 වෙනි දින මියගිය රවීන්ද්‍ර මැදගොඩ පුතණුවන් මියගොස් වසර 1මාරක් සසර වසනතුරු පුතණුවන්ට අකල් මරණයකට ගොදුරු නොවේවා කියන ප්‍රාර්ථනාව එමෙන්ම මිය පරලව ගිය හුණුවල තුල්හිරේ පදිංචිව සිටි එම්.ඒ. පීරිසිඤ්ඤෝ පියාණන් RPL පින්නෝනා මෑණියන් එම්.ඒ. සුමනාවතී සොහයුරිය එම්.ඒ. ලීලාවතී සොහයුරිය එම්.ඒ. නන්දාවතී සොහොයුරිය, එම්.ඒ. දයාරත්න සොහොයුරු, එම්.ඒ. සුගතරත්න සොහොයුරු, එම්.ඒ. ගුණතිලක විශ්‍රාමික ගුරු, එම්.ඒ. පියතිලක විශ්‍රාමික ලංගම මේ ආදී වශයෙන් මිය පරලව ගිය සියලුම නෑසියන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට සුවසෙත පතත් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ කොස්කොල්ල නිකදලු පොත පදිංචි එම් ඒ විජේරත්න මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින් ශීලා රණසිංහ මාතාව එලිවිල පාර මා කඳුර ගෝනාවිල සිට ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා 2021 ජූලි මාසයේ 22 වෙනි දින මියගිය අයිවන් ලක්ෂ්මන් ආදරණීය පියාණන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම අත්තා සීයා ආච්චි කිරියම්මලා මහප්පලා දෙදෙනා නැන්දා ප්‍රධාන සංසාරගත මිය පරලව ගිය සියලුම නැසියන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම දූ දරුවන් මොනුබුරු මිනිබෙරියන් සියලු දෙනාට යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි මෑණියන් දූ දරුවන් සියලු දෙනා සීතා ලොකු අම්මා ප්‍රධාන පවුලේ සියලු දෙනා මෙලෙස ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපිට දායකත්වයේ දැනුම් දෙන්නේ ගෝණවිල මා කඳුර එලිවිල පාර පදිංචි ශීලා රණසිංහ මාතාව ඒ එම් සෝමපාල මහතා සමග එස් එම් චන්ද්‍රා සුමනලතා මාතාව පහළ ගලයාය පන්නල සිට ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා ඒ එම් රොසලින් නෝනා නැන්දනිය ජූලි මාසයේ 22 වෙනි දිනට දිවංගත වී වසර දෙකක් පිරීම එතුමියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීම පින් අනුමෝදන් කිරීම බදුරි ධම්මිනී පේසාලි දියණියන්ට අකලංක මලිත් කෞශල්‍ය බෑනාවරුන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ජූලි මාසයේ 29 වෙනි දිනට වසර දෙකක් පෙරෙන HH දුල්යා සස්වෙනි හේරත් මිනිබිරියට මිනිබිරියගේ අනාගත කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව අනෙකුත් මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව සහෝදර නෑ හිතවතුන්ට හේමා මාලිනී චන්ද්‍රාකාන්ති රංජනී දනන්සූරිය ස්වර්ණලතා කියන යෙහෙලියන්ට ඒ අයගේ සියලු කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ගෞරවනීය දේශකයන්න් වහන්සේට මහ සංඝරුවනට පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණද ඇතිවයි පන්නල පහළ ගලයාය ඒම් සෝමපාල මහතා සමග එස්.එම්. චන්ද්‍රා සුමනලතා මහතාව ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. අතුළුවගේ අනෝජනී ප්‍රියදක්ෂිකා 11න් 1 පොල්කොටුව මහ උඩුව කුඩා උඩුව හොරණ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා වසර 8කට පෙර හදිසි අනතුරකින් මිය ගිය පුතු පියෝමාල් මදුශංක වල්පිට, දොල්ෂාන් කලන වල්පිට සහ මිය ගිය සරත් වල්පිට, ඒ වගේම හේමවති වණිගතුංග ධර්මසිරි අතුලුවගේ අමිලා දිල්රුක්ෂි රංජිත් වල්පිට ප්‍රධාන සියලු දෙනාට උතුම් වූ ධර්මාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව මේ අයට පින්පෙත් අනුමෝදන් කිරීම එමෙන්ම සුජීවත්ව සිටින සියලු දෙනාට සුවසෙත පැතීමේ අරමුණද ඇතිවයි හොරණ කුඩා ඔඩුව මහ ඔඩුව පොල් කොටුව 11න් එක නිවසේ පදිංචි අතුලුවගේ අනෝජනී ප්‍රියදක්ෂිකා ප්‍රධාන පවුලේ සියලු දෙනා මෙලෙස ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අනුර ගුණවර්ධන සහ හර්ෂ ගුණවර්ධන අංක 22 පන්සල පාර කළුතර උතුර නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා වසර 40කට පෙර මියගිය සිරිසේන හරිශ්චන්ද්‍ර පූජිත ගුණවර්ධන පියාණන් සිහිපත් කිරීම පින් අනුමෝදන් කිරීම ඒ වගේම වසර 13කට පෙර මියගිය ඩේසලින් පූජිත ගුණවර්ධන ආදරණීය මෑණියන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම නමින් මිය පරලව ගිය සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පුතුන් දෙදෙනා, ලේලීන් දෙදෙනා, මොනුබුරා මිනිබිරිය ප්‍රධාන පවුලේ සියලුම ඥාතීන් අපි මේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. පොළොන්නරුව නවනගරය ජේ.පී. බිසෝමැණිකේ මාතාව පවුලේ සියලුම දෙනා සමග ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අංක 5 නිවසේ විසූ ජේ.පී. එගෝනිස් අප්පුහාමි පියාණන් මියගොස් වසර 22ක් පෙරීම ජේ.එම්. පොඩිමැණිකේ මාතාව සැප්තැම්බර් මාසයේ 27 වෙනි දිනට මියගොස් වසර 5ක් මේ පින්වන්ත දෙමව්පියන් සිහිපත් කිරීම මේ අයට නිත්‍ය මංගල නිවන් සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ශ්‍රී සේනානායක බෝධිරුක්කාරාම විහාරාධිපතිව වැඩ සිටි මේත මාස දෙකකට පෙර අපවත් වන්නට යෙදුණු පූජනීය දඬුබැලි රුප්පේ උපනන්ද ස්වාමින් වහන්සේ සිහිපත් කිරීම උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම ජේපී මද්දුම බණ්ඩා ජේපී ගුණතිලක සොහිරන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින පවුලට සහ සම්බන්ධ දූ දරුවන්ට මොනුබුරු මිනිබිරයන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණද ඇතිවයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අංක 5 නිවසේ පදිංචි ජේ.පී. බිසෝමැණිකේ මාතාව පවුලේ සියලු දෙනා සමග ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. වරකා පොළ මහනුවර පාර සිසිල නිවසේ පදිංචි එස් වෙල්ලර ආරච්චි මැතිණිය ප්‍රධාන පවුලේ සියලු දෙනා පුතුන් දෙදෙනා ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. දැනට වසර 11කට පෙර අපවත් වී වදාළ සහෝදර වරකාපුල රතනසාර ස්වාමින් වහන්සේටද පරලෝසෙපත් තේගිස් සප්පුහාමි සහ ලුසිහාමිනේ යන දෙමව්පියන්ටද මියගිය ලොකු අයියා රඹුක්කන අක්කා හෙන්රික් අයියා එල්බර්ට් අයියා නෝනක්කා චූටි අයියා පොඩි මැනිකා ගුණරත් මැනිකේ බණ්ඩාර යන අයට ඒ වගේම දයා විජේරත්න හැරියට් විජේරත්න ඇතුළු මේ පරිලව ගිය සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීම අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේලාටද අසනීපෙන් පසුවන ඉන්ද්‍රචාපා විජේරත්න දියණිය ඇතුළු ලෝවැසි සියලු දෙනාටද සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ නුවරපාර වරකාපොළ සිසිල නිවසේ පදිංචි එස් විල්ලර ආරච්චි මෑණියන් සහ පුතුන් දෙදෙනා ප්‍රධාන පවුලේ සියලු දෙනා මාතර වෙලේගොඩ ශ්‍රී රණසිංහ මාතාව චමෝදි වීරසූරිය දියණිය සහ චාමින සත්සිඳු බැනනුවන් සමග ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා 2022 අගෝස්තු මාසයේ 18 වෙනි දින මීට මාසයේ 11කට පෙර නැසී ගිය නෝමන් වීරසූරිය ආදරණීය පියාණන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිවයි මාතර වෙලේගොඩ පදිංචි දෙවංගත නෝමන් වීරසූරිය මැතිතුමාගේ බිරිඳ ශීරණසිංහ මාතාව චමෝදි වීරසූරිය දියණිය සහ චාමින සත්සිඳු බෑණනුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා සමග ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා මේ මොහොතේ තිස්සරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් සිල්වත් ගුණගරුක පිරිසක් බවට පත් වුණා. දහම් ශ්‍රවණය කළා. ඒ වගේම ශ්‍රවණය කළ ධර්මයේ ලෝකේ පුරා බෙදා හරින්නට දායකත්වයේ දරුවා. ධර්ම දානමේ උදාාරතර පින්කමක් සිද්ධ කරගත්තා. ඒ රැස් කරගත්තා උදාාරතර කුසලය අපෝසුර කින සම්බුදු සසුන රකින්න සිල් දෙවියන්ට අයිති වේවා දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා දෙවියන් උතුම් නිවනින් සැනසෙත්වායි දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. නම් සඳහන් කළ මියගේ ඥාතීන් හැම දිනාටත් මේ උතුම් කුසලයේ අයිතිවීමෙන් එයත්න්ගේ සාංශාරික ජීවිතයේ සැපවත් වේවා ආලෝකමත් වේවා ඊයයි පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ උපකාර වේවායි ප්‍රාර්ථනා කරමු. දහම් ශ්‍රවණී කළ පින්තුන් හැම දිනාටම මේ උතුම් කුසල බලයෙන් මෙලොව ජීවිතය ආලෝකමත් කරගෙන සැනසිලිදායක බවට පත් කරගෙන පරලොව ජීවිතය සුගතිගාමී කරගෙන අවසන අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නටම හේතු වාසනා උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදා ධර්මදේශනය පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රපිටකාචාර්ය පඬිත පෝజ్యපාද තලගල ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේ අපි උන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0.112 69යි 71යි 40 මෙම ධර්මදේශනය SLBC ධර්මදේශනා YouTube නාලිකාව